වස්සං උත්ථානං භික්ඛූණං කඨිනං අත්හරිතුම් කියලා. මහණෙනි මම වස්තු භික්ෂුන් වහන්සේලාට කඨිනය අතුරන්ත අනුදණමි කියන පිටයි ඒ සිංහල තේරුම. කඨිනය අතුරන්ත අනුදණමි කියලා මේ අනුදැනීම බුදුරජාණන් වහන්සේ සිදු කළේ කවර බලාපොරොත්තු අරමුණක් යටතේද කියන එක ගැන අපි ටිකක් හිතන්න ඕන මෙතන. පාවීයක භික්ෂුන් වහන්සේලා තිස්නමක් පමණ බුදුරජාණන් වහන්සේ සමගම සවැත් නුවර ජේතවනාරාමේ වස්පසල වස්සාන සමය ගත කරන්න බලාපොරොත්තු වෙමින් ඇසල පොරේට කලින් ජේතවනාරාමයේ පැමිණෙන තුමනායි කියලා ආවත් මගදී පොහොය උදා වුණා වස්තාන සමය උදා වුණා උන්වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ ඇසුරට පැමිණෙන්න බැරි. එයින් පස්සේ සාකේත නුවර අරමක උන්වහන්සේලා වස් විසුවා. ඒ වස්සාන සමයේ බුදුරජාණන් වහන්සේ ඇසුරෙහි ගත කිරීමට නොලැබීම පිළිබඳව ඒ විසුන් වහන්සේලා තුළ දුම්නසක් පවතින. මේ අපහසුතා යටතේ ওই විදිහට හිතටත් කිසි ගැළපීමක් නැතුව රැඳී සිටි උන්වහන්සේලා වස්සාන සමය අවසන් වීමත් සමගම තෙතබරිත වූ සිවුරු සහිතව විරාගයේ සිවුරු සහිත බොහොම අමාරුවෙන් මඩ තැවරුම පා ඇතිව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට වැඩම කළා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට තේරුණා මෙන්න මෙහෙම දෙයක්. මේ වස්සාන සමයේ කෙලවර වික්ෂුන් වහන්සේලාට සිවුරු සකස් කර ගැනීමට හොඳම කාලය බවට පත් කරනවා. සීවර කාරක සමය කියලා කාල පරිච්ඡේදයක් තියෙනවා. මේක බුදුරජාණන් වහන්සේ ඔය කියන සිද්ධියට පෙර පටන්ම භික්ෂුන් වහන්සේලාට අනුමත කරලා තිබුණා මේ සිවුරු ආදී දේ සකස් කරගන්නට කෙටි කලකින් සීචීවර කර්මාන්තයේ දක්ෂ භික්ෂුන් වහන්සේ කෙනෙක් විනයානුකූලව සම්මත කරලා සංඝ සම්මතයෙන් උන්වහන්සේට උදව් උපකාර කරමින් සිවුරු සකස් කෙරේ. මේ කෙටි කාල පරිච්ඡේදයේ චීවරකාරක සමය කියලා සඳහන්. එතකොට මේ චීවරකාරක සමයට සුදුසුම කාල පරිච්ඡේදයේ වස්තාන සමයෙන් අනතුරු වෙයි කියලා කලකලා. උන්වහන්සේ ඒ වස්තාන සමයත් සමගම සිදු කරන්නට අනුමත කළ අවස්ථාවේදී වදාළ වාක්‍යය තමයි ඔය මම මතක් කළේ. අනුජානාදීකේ වස්සං බුත්තානම් වික්කුණං කටිනම් අත්හරිතුම් කියලා. එතකොට ඒ කාල පරිච්ඡේදයේ මසක් පමණ මේ වූ කාලය ඉතා ඉක්මනින් සිවුරු සකස් කරගන්නවා භික්ෂුන් වහන්සේලා. අද කාලේ වගේ සිවුරු බහුලව පැවතිලා නැහැ. අද කාලේ හරියට තියෙනවා ඒ කාලේ භික්ෂුන් වහන්සේලා සදහවතුන්ගෙන් උපදින වස්ත්‍ර හෝ එහෙම නැත්නම් පංසුකූලික ඔය තියෙන වස්ත්‍ර හෝ අරගෙන තමන් වහන්සේලාගේ සිවුරු සකස් කරගත්ත බව අපි දන්නවා. ඒක භික්ෂුන් වහන්සේලා විසින්ම තමයි ඒ කාර්යය කරන්නේ. ඒ කටයුත්ත කිරීමේ හැකියාව අවබෝධය උන්වහන්සේලාට තියෙනවා. සකස් කරගත්ත බව අපි දන්නවා. ඒක භික්ෂුන් වහන්සේලා විසින්ම තමයි ඒ කාර්යය කරන්නේ. ඒ කටයුත්ත කිරීමේ හැකියාව අවබෝධය උන්වහන්සේලාට තියෙනවා. මේ කාල පරිච්ඡේදය අපි දැන් චීවර මාසය කියලා ඒ නිසා මේ කාල පරිච්ඡේදයට නම් කරනවා. ඒ කාල පරිච්ඡේදයක් මම හිතන්නේ වප් පොයේ සිට ඉල් පොහොය දක්වා මාසකට සීමා කරනවා. එතනදී තමයි අනාමන්තචාරෝ අසමාදානචාරෝ ඝනභෝජන ආදී වශයෙන් යම් යම් නිති ඉනේ නීති රීති ලිහිල් කර දීමක් තථාගත බුදු පියාණන් වහන්සේ සිද්ධ කළා. කුමටද මේ සීවර කටයුතු සපුරාලන භික්ෂුන් වහන්සේලාගේ පහසුව පිණිස. දැනුම් දීමක් නැතුව සංඝස්ත විරයන්ට ගම් වදින්න පුළුවන්. ඒ විදිහට ඊළඟට තුන් සීවර දරන්න නැතුව ගම් වදින්න පුළුවන්. අන්න ඒ වගේ බොහොම සරල ධන භෝජනෝ කියලා දීප නමක් ඉන්න පාටේ වැඩලා බොහෝ දිනකට දානය සම්පාදනය කරගෙන එක්ක වළඳන්න පුළුවන් ඔරුව මේවා මේ පොඩි පොඩි සරල පහසුකම් කොටසක් අපේ බුදු පියාණන් වහන්සේ දුන්නා කුමක් උදෙසාද මේ චීවර කාරක සමය කරදරයක් නැතුව පහසුවෙන් ඉක්මනින් ඉවරයක් කරගන්න. අවශ්‍ය ඉදිකට නූල් වස්ත්‍ර ආදී දෙයක් ගම්මද සකස් සපයා ගන්න පුළුවන් නම් ඒවටත් පහසුකම පිණිස ඒකයි පැරණි යුගයේ ඔය කියන ස්වභාවය. ඉතින් අපිට තියෙන බලාගෙන අද දක්වාත් මේ බොහොම උත්කර්ෂයෙන් බෞද්ධ පින්වතුන් පින්වතියන් මේ කටයුත්තට විශේෂ දායකත්වයක් දරාගෙන ඇවිදින්න තියෙනවා. ඒ කටයුත්ත අපේ සමාජයේ බොහොම උසස් සම්දමෙන් සිදු කරන ආමිත වූ පින්කම් අතර අග්‍රස්ත පින්කම හැටියට සැලකාගෙන සිදු කරන පින්කම. ආමිත පින්කමක් අග්‍රස්ත පින්කමක් නම් ඉතින් එහි ප්‍රතිපාක අග්‍රස්තයි ඕක ලයිස්ට් එකේ ඉන්න ඕන කරන්නේ නැහැ නේද? මෙතනදී අපි මේ වස්සාන සමය කේන්ද්‍ර කරගෙන ගිහි පැවිදි දෙපිරිසේ සුවිශේෂ සැබඳියාවක් ගොඩනැගෙනවානේ. ඒක අනිවාර්යෙන් සෑම ගම්වරයකම සිදුවෙන දෙයක්. වෙනදට වඩා පන්සල. වෙනදට වඩා හාමුදුරුවන්ගේ සූපහසුකම් ප්‍රතිපහසු ගැන හොයලා බලන්න. වෙනදට වඩා බණ අහනවා. වෙනදට වඩා ධර්මයේ දැන කියා ගන්න. එතකොට මේ කාල සීමාව අපේ රටේ පමණක් නෙවෙයි මේ තේරවාද බෞද්ධ රටවල් හැම එකම සදහැවතුන් සහ මහා සංඝරත්නය අතරත සුවිශේෂ සැබඳියාවක් වර්ධනය වන කාල පරිච්ඡේදය ධර්මයේ කේන්ද්‍ර කරගෙන මෙතනදී මම මට මතක් වෙන බොහොම පැරණි එක සිද්ධියක් මම හිතන්නේ කුසල් රටට අයත් වූ මේ මාති කියලා ගමක් තිබුණා. ඒ මාති කියන ගමේ මාතික මාතා කියලා උපාසිකාවක්. මම හිතන්නේ බොහොම ප්‍රසිද්ධයි මේ කතාව ප්‍රොත් මම වැඩි දීර්ඝ වශයෙන් මේ කතාව කියන්න යන්නේ. මට උවමනා කාරණයක් මතු කරගන්න විතරයි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේ මාතික මාතා කියන මේ උපාසිකාව වික්ෂුන් වහන්සේලා 60 නමකට තමන්ගේ ආරාධනාවෙන් කුටි පහසුකම් සකස් කරලා දීලා විසුන් වහන්සේලා 60 නමක් වස්වසවා ගත්තා. අවශ්‍ය අපෝපස්ථාන ප්‍රතිපහසු මේ උවැසිය විසින් බොහොම හොඳින් සම්පූර්ණ කරනවා. දවසක් විහාරස්ථානයට යනකොට ඒ විසුන් වහන්සේලා වැඩ සිටපු ආරාම භූමියට යනකොට කිසි කෙනෙක් හාමුදුරුවෝ පේන්න හිටියේ නැහැ. එතන තියෙනවා එල්ලලා gediya gediya නාද කළා. gediya නාද කළාම වික්ෂුන් වහන්සේලා තම තමන් වහන්සේලා වැඩ සිටි තැන්වලින් වෙන වෙනම පැමිණ වැඩම කළා. ඒ මූලික රැස්වීම ශාලාවට වැඩම කළා. මේ මාතාවට හිතිච්ච දේ මොකද? අනේ මේ හාමුදුරුවෝ තරහ වෙලා දන්නේ එක්කෙනාට එක්කෙනා. කවුරුවත් සද්ද නැහැ. කුටි වලට වෙලා ඉන්නවා වෙන වෙනම වැඩම කළෙත් නැතෙන්. අඩම් බා අඩමානයක් නැහැ මේ උදේ තරහ ගන්නවා. ඒක මේක එහෙම හිතෙනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසන ස්වාමීනි මොකක්වත් අමනාමයක්ද මේ කවුරුවත් එකට නැතුව මේ වෙන වෙන මේ වැඩ ඉඳලා අපි එකිනෙකා වෙන වෙනම ධර්ම මාර්ගයේ වඩන භාවනා වඩන ශරීරයේ පිළිපද දෙතිස් කුණප භාවනා වඩමින් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණ මනසිකාරයේ තමයි අපි ඉන්නේ කියලා මේ බව මතක් කළාම මේ මාතික මාතාවත් මොකද කළේ? ඒ විදර්ශනා භාවනාව ඉගෙනගෙන ඉගෙන අහගත්තා. මටත් භාවනා කරන්න ඕන. නිකන් මම විතරක් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. දැන් මේ උපාසිකාවත් භාවනා කරනවා. වැඩි දවසක් ගියේ නෑ එතුමිය. අභිඥා සහිතව අනාගාමි ඵලයට පත් වෙනවා. අභිඥා සහිතව අනාගාමි ඵලයට පත් වෙනවා. දැන් එතුමිය මොකද කළේ? මෙනෙහි කරලා බැලුවා තමන්ගේ අභිඥ ශක්තියෙන් චේතෝ පරිඥානෙ තියෙන්න ඇතිනේ. ස්වාමීන් වහන්සේලා කියන තාම දියුණුවක් වෙලා නැහැ වගේ පෙනුනේ. එනිසා මොකද කළේ? සිත দমনය කරගන්න සිත සංසුන්වෙන්න යෝග්‍ය ආහාර පාන ආදී දේවල් සකස් කළා. ඉක්මනින් මඟපල් ලබන්න උවැසියකගේ පැත්තෙන් කරන්න තියෙන උදව්ව කළා. ඉතින් විසුණු වහන්සේලා සැතමම වස්නාවන සමය අවසානයේ රහත් ඵලයට පත් වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ අපි මේ කාල පරිච්ඡේදයේ ප්‍රයෝජනය ගන්න දැන් අපි ඉතිහාසයේ කතාවක් නේද? කරන සිද්ධ වුණු සිද්ධියක්. අද අපි කියන අනේ මොකක් කරන්නද කොහොමද කියන්නේ කිසිවිල්ලක් නේද අද අපි කුමක් කරේ එනිසා මට හිතෙනවා අපේ ධහම තේරුම් ගැනීම පිළිබඳව වැදගත් කාරණා ටිකක් මින් අනතුරුව පැහැදිලි කරගෙන යන්න. අනේකයි මම කිව්වේ මට උවමනා කරනවා මේ වගේ දෙයක් කතා කරා. අපි වස්සාන සමයක තියෙන සංස්කෘතිකමය වැදගත්කම අපි හොඳ හැටි දන්නවා. අපි මිනිස්යෙන් හැටියට බෞද්ධයෙන් හැටියට විශේෂයෙන් ලංකා වාසී බෞද්ධ පින්වතුන් පින්වතියන් හැටියට මේ කටයුතු ඉතාම අලංකාරවත් ලස්සනට පිළිවෙලට වඩාත් අරුත්බර සැබඳියාවක් බවට පත් කරන්ත අපිත් එහෙනම් අර මාතික මාතාවයි අර ස්වාමීන් වහන්සේලා 69 වගේ පොඩ්ඩක් ආධ්‍යාත්මික පැත්ත අපි කෙසේ ගොඩනගා ගත යුතු කියනවාද කියන එක ගැන ඒ සඳහා අපි දත යුතු කාරණා පිළිබඳව යම් කරුණු ටිකක් කතා කිරීම අතිශයින්ම වැදගත්. එහෙම දෙයක් කතා කරන්නට එක හේතුවක් තියෙනවා. තාම එතෙන්ට බහිඳ ඉස්සෙල්ලා මම තව පොඩි පසුබිමක් මතක් කරගන්නවා. අපේ ශාසනය සිව් පිරිසකට විවෘතයි කියන එක අපි හැම කෙනෙක්ම බොහොම හොඳින් දන්නවා. ඒ සිව් පිරිසකට විවෘත නම් සිව් පිරිසටම ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසටම සදහම් පිළිවෙතට බසින්ට පුළුවන් විදිහටයි එහෙනම් මේ ශාසනය පවතින්නේ. ඒ විදිහේ ශාසනයක අපි ඒ පිළිවෙත අපේ ජීවිතවල ආරම්භ වෙන්න ස්ථිර සාර ලෙස වැඩෙන්න අපි දැනගන්න උවමනා කරන කාරණා තියෙනවා. එතනදි මම එක දෙයක් ඒක අර මම මතක් කළා වගේ මේ කියන්න බලාපොරොත්තු වෙන එකක්. තර අචේල පිච්චිඥ කස්සප කියලා. අචේලක සම්ප්‍රදායේ පැවිදි වුණු කස්සප කියලා කියනවා. මේ කස්ස කස්සප කියන එක්කෙනාගේ මිතුරෙක් තමයි මේ චිත්ත ග්‍රහපතිතුමා අපේ බුදුහාමුදුරන් වහන්සේගේ ශාසනයේ උපාසක මහත්මයෙක් ඉන්නවනේ නේද? අහලා තියෙනවනේ. මේ දෙදෙනා 30 අවුරුද්දකට පස්සේ හම්බ වුණා. හුඟක් කාලයක් දුරස් වෙලා ඉඳලා 30 අවුරුද්දකට පස්සේ දවසක් හම්බ වුණා. හම්බ වෙලා දෙන්නා ඉතින් සතර සාමීච කතා කරලා තම තමන්ගේ ජීවන තොරතුරු දැන් අපි 30 අවුරුද්දකට පස්සේ මේ හම්බුනේ නේද? එහෙම කතා කරනවා කතා කළා. චිත්ත ප්‍රබෝධතුමා අහනවා දැන් ඉතින් ඔබතුමා පැවිදි බිමටපත් වෙලා කොච්චර කල්ද? මාත් දැන් 30 අවුරුද්දක්ම තමයි මේ අචේලක සම්ප්‍රදායේ පැවිදි වෙලා එතකොට දැන් මොකක්ද ඔය ජීවිතේ Taman ලැබූ ශ්‍රමණ ඵලය කියලා හැව. එතකොට කියනවා කියන්න තරම්නම් අමුතු දෙයක් මට ලැබුණේ නැහැ. මගේ මේ මුඩු හිසක් නිර්වස්ත්‍ර භාවයත් අචේලක සම්ප්‍රදායයි නිර්වස්ත්‍රව ඉන්නේ. දූවිලි පිහ ගන්නා මේ කොස්සත් ඇරෙන්න මට තාම අමුතු දෙයක් ඉනි උනේ නැති. ඊට පස්සේ අචේලකස්ත පහනවා. එහෙනම් දැන් චිත්ත ප්‍රබෝධතුමා මොනවද මහත්මේ පහුගිය කාලෙම දැන් 30 අවුරුද්දක් තිස්සේ තථාගත බුදු පියාණන් වහන්සේගේ සාධනයේ උපාසක මහත්මයෙක් නේ මොනවද ඉතින් ලැබිච්ච ප්‍රතිඵල එහෙම එතුමා කියා හිටිනවා මම බුදු පියාණන් වහන්සේ පිරිනමන් පාන්න කලින් මගේ ජීවිතේ කෙලවර වුණොත් මම මලොත් මගේ සිරුර දෙසට ඇඟිල්ල දික් කළා මේ යම් උපාසක පිරිසක් මගේ ශාසනයේ ඉන්නවා නම් පංච ඕරම්භාගීය සංයෝජන ප්‍රහීන කළ. මෙන්න මේ චිත්ත ප්‍රබෝධතුමා අන්න ඒ අය අතරට එක්කෙනෙක් කියලා කියනවට කිසිදු අඩමානයක් නැහැ කියලා මතක්. එතකොට මොකද මේ කියන්නේ? අනාගාමී වෙලා ඉන්නවා කියලා නේ කිව්වේ. එතකොට මෙතනදී අචේල කසපට හිතුණා මෙහෙම. ගෘහස්ත පින්වතුන්ට ඉඩ ඇති ශාසනය. නමුත් මම මේ ඉන්නේ කොහෙද? අචේලක සම්ප්‍රදාය. මොනම ප්‍රතිඵලයක්වත් ලැබිලා නැහැ. ඒ නිසා මම පැවිද්දට යන්න ඕන කොහෙද? බුදුරජාණන් වහන්සේගේ සසුනේ. මෙහි පැවිදි වෙනවා. දැන් මේ සංවාදය තුල තියෙනවා මට ඕමනා කළේ ගිහි පැවිදි ભેදයකින් තොරව අප කාටත් විවෘත වූ ශාසනයක් කියලා වචනයක් ප්‍රකාශ කළානේ. අන්න ඒ විවෘත බව අපි හඳුනා ගන්නවා. ඒ සිද්ධියෙන් ඒක විතරයි අපි ගන්නෙ මෙතන. එහෙමනම් දැන් ඔය සමහර තැන්වල තියෙන වෙනත් පැවිදි සම්ප්‍රදායවල උන්න අය අස්සමනාව සමානා සමනාන් මහාති පටිජානින් මහා අභිශ්‍රමණයෝ නොවි ඉඳගෙන ශ්‍රමණයෝ වෙමි ප්‍රතිඥා කර කර හිටියට ඉඳලා තියෙනවා. ඈ අබ්‍රාහ්මනාව සමානා බ්‍රාහ්මනා මහාති පටිජානින් හා බමුණ නොවින බමුණ කියන්නේ අර පූජක බමුණ නෙමෙයි රහතන් වහන්සේලාට තමයි මෙතන බ්‍රාහ්මණ කියලා කියන්නේ පාපකේ අකුසලයේ දන්නේ බාහ්‍යං දීතිකෝ වාසෙත් බ්‍රාහ්මනා කියලා බුදුරජාණන් වහන්සේ ඒක නිර්වචනය කළ දැනක් තියෙනවා අවිතු අකුසලයන් සම්පූර්ණ ප්‍රතිබාහනය කළ බැවින් බ්‍රාහ්මණේ කියලා කියනවා එතකොට බ්‍රාහ්මණ කියන වචනේ කාටද එම්ම අනේ අපි බ්‍රාහ්මණින් නොවි ඉඳගෙන බ්‍රාහ්මණය වෙයි කියලා කියාගෙන මෙච්චර කාලයක් හිටියේ මේ තථාගත බුදු පියාණන් වහන්සේගේ ශාසනය දැනගන්නකම්. එතකොට ওই විදිහේ කියමන් අනන්තයි අප්‍රමාණයි අපේ පෙර දහමේ වාර්තා වෙලා තියෙන තැන. සිව් පිළිසකට විරුද්ධයි. සංඝ කියන නම පාවිච්චි කරන්න පුළුවන් එතකොට ඒ ජීවිත ඉඳ නේද? සංඝ නේද? මම හිතන්නේ මේ බව මම හිතන්නේ ඊට කලින් මේ ශාලාවේදී හරි ඒ ශාලාවේදී හරි කියලා කියනවා අර මට මතක හැදී. ඈ? ඔව් මේක ශාලා සූත්‍රය ඊළඟට මේ සංඝ කියන වචනේ මම හරියට කියෙවිත් තමයි තනක් කියලා. මොකද මේ අපි කණ්ඩායමකට ආයේ මේ නිවන් මඟ කණ්ඩායමකට වෙන් කරලා අනිත් කණ්ඩායම අපිට ප්‍රතිපහසු විතරක් දෙන්න එහෙම බෑනේ නේද? අපි දෙගොල්ල මේ ගමන යන්න ඕන. හෝබෙන්ති සූත්‍රය මෙහි සඳහන් වෙනවා මම හිතන්නේ අංගුත්තර නිකායේ චතුත් නිපාතේ තියෙන්නේ වික්ඛු වික්ඛවේ විහත්ෝ විනීතෝ විසරදෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මානුදම පටිපන්නෝ සංඝං සෝබේ ව්‍යක්ත විනීත විසරද බහුසුත ධම්මදර ධම්මානුදම පටිපන්න වික්ෂුව සංඝයා නියෝජනය කරනවා ඇත වික්ඛුනේ වික්ඛවේ ව්‍යක්තා විනීතා විසරදා බහුසුතා ධම්මදරා ධම්මානුදම පටිපන්නා සංඝං සෝකේති වික්ෂුණිය මහණෙනි යක්ත විනීත විසරද බහුසුත ධම්මදර ධම්මානු ධම්ම පටිපන්නනම් ඒ වික්ෂුණියද සංඝයා නියෝජනය කරනවා ඇත උපාසකෝ වික්‍රේ වික්ෂෝ විනීතෝ විසරදෝ බහුසුතෝ ධම්මදරෝ සංඝංසෝ භේති යක්ත විනීත විසරද බහුසුත ධම්මදර ධම්මානු ධම්ම පටිපන්න උපාසකයා සංඝයා නියෝජනය කරනවා ඇත උපාසිකා වික්‍රේ වික්ෂා විනීතා විසරදා බහුසුත ධම්මදර ධම්මානු ධම්ම පටිපන්නා සංඝංසෝ භේති ගත්ත විනීත විසරද බහුසුර ධම්මදර ධම්මාන ධම්මපටිපන්න භික්ෂු උපාසිකාව සංඝයා නියෝජනය කරනවා ඇත. අපි මෙහෙම තේරුම් ගන්න ඕන මොකද මේ වර්තමාන යුගයේ මේ ශාසනයට තියෙන අභියෝග මම හිතන්නේ මේ කියනවා කියන හොඳට දාන්න. මිත්‍යා දෘෂ්ටික බලවේග රට පුරා බෞද්ධ ලෝකේ පුරා පතුරවා හැරීමේ දැඩි ක්‍රියාමාර්ග තියෙනවා. නේද? ඒ තුල ශාසනික අනන්‍යතාවත අනන්‍යතාවයේ පිහිටි සිත්සතන් ඇති අය ඉන්නවා නම් ඔය කිරිපකට හේකට එක්සයිස් පොතකට කාබන් පෑනකට තමන්ගේ චින්තනය පාවා දෙන්නේ නැහැ නේද? සෙත් පාන්ති කර්ම කිව්වහම අනන්තයි අප්‍රමාණයි. ලෙඩු මැරෙනවා. සෙත් කර කර ඉඳලා බේත් නොදී. ඒත් සෙත් පාන්ති. ওই විදිහේ මහා ව්‍යසනයක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේවා ගැන උද්වේගයෙන් රටේ ජනතාවට දැනුවත් කළ අපේ මහා නායක හඳුන්වන්නේ නෑ. නේද? ඒ නිසා අපි දැන් මේ පැත්ත මේ විදිහෙන් හඳුනා ගන්න මහන්සි ගන්නවා. අපේ බුදු පියාණන් වහන්සේගේ ශාසනය සිව් පිරිසකට විවෘතයි කියන එක වෙන හඬක් ඇටියට හඳුනා ගන්න. අපේ බුදුහාමුදුරන් වහන්සේ භික්ෂුන් වහන්සේලා හැටියට අපට දේශනා කළේ සිංහනාද කරන්න කියලා. සිංහනාද කරන්න කියලා. ඉදේව පඨමෝ සමනෝ. ඉදේව ဒ ුතියෝ සමනෝ. ඉදේව තතියෝ සමනෝ. ඉදේව චතුත්ථෝ සමනෝ. පළවෙනි දෙවෙනි තුන්වෙනි සිව්වෙනි ශ්‍රමණයාත් මෙහි මේ සෝතාපන්න සතරදාගාමී අනාගාමී අරහත් ශ්‍රමණත්වයේ කියන්නේ මෙහි වෙන කොහෙවත් නෙමෙයි. සංඥා පරප්පවාදා සමනේහි අනේහි පරවාදයන් ශ්‍රමණත්වයෙන් සූන්නේ එවං කෝ භිකවේ අම්මා සිංහනාදන් නදත මෙන්න මේ පරිද්දෙන් මහණෙනි මනාකොට සිංහනාද කරන්නේ. එහෙම සිංහනාදයක් ලෙස පිළිතවන ලද ආසනය මහා සිංහනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රත්වය පිළිබඳ උන්වහන්සේගේ සිංහනාදයේ තියෙනනේ. අපි මේවා දැනගන්න ඕන හොඳට. දැන කියාගෙන ඒ තුල අපි ලොකු අලුත් උද්‍යෝගයකින් මේ ශාසනය සුරක්ෂිත කරගන්නට අපේ ජීවිත ප්‍රධාන පිළිවෙතෙහි පිටවල නිවන් මඟ විවෘත කරගන්න අපි කටයුතු කරගන්න ඕනම. එනිසා දැන් තව ප්‍රභාගය අපිට ඉතුරු වෙන දේ ප්‍රභාගයක් මේ මේ විදිහට කරා. මේ ඉතුරු ප්‍රභාගයේ මම කැමති ප්‍රශ්නේ කොහොමනම් අපි මොකද කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවා නේද? අපි තේරුම් ගත යුතු තියෙන්නේ කොහොමද එහෙනම්? අපි හැමදෙනා විසුණු වහන්සේලා හැටියට අපත් ඒ වගේම මේ ගෘහස්ත පින්වතුන් පින්වතියන් අපි හැමදෙනාම අපි එකක් දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව කියන්නේ මේ ලෝකය අතහැරලා පටන් ගන්න එකක් නෙවෙයි අතහැරීම සිද්ධ වෙන්නේ ක්‍රමයෙන් මා ලෝකං පුනරාගමී කියන වාක්‍යයක් තියෙනවා නැවත මේ ලෝකෙට එන්න එපා කියලා ඒ කියන්නේ අනාගාමී වෙන්න කියලා ඒ කියන්නේ එතකොට නහිතාට ගබ්බසෙයම් පුනරේ තීති කියලා වචනයක් තියෙනවා. කොහෙද තියෙන්නේ? මෙත්ත සූත්‍රයේනේ. ගැබක සයනේට යලි නොයන්න කියන. මාතික මාතා සාක්ෂාත් වෙලා එතන තමයි. එතකොට සෝතාපන්න සකෘදාගාමි අවස්ථා දෙක ගෘහස්තව කාමභෝගීව ජීවි ගෙවන්න උන්ට වළංගුයි කියන එක මම හිතන්නේ දැන් හුඟ දෙනෙක් දන්නවනේ. ඒක ගැන 아무තොත් ඇකවීම කියත්තේ නැහැ. ඒ නිසා පැවිදි ජීවිත ගත කරන අපත් මේ ගෘහස්ත පින්වතුන් හැටියට සාසනික දයාවකින් කටයුතු කරන මේ පින්වතුන් පින්වතයන් සමතනමත් අපි කවුරුත් මේ සදාන් පිළිවෙත අපේ ජීවිතය තුළ ස්ථිර සාරල පිහිටන්ට දත යුත්තේ කුමක්ද කියලා අපි ඊළඟට කතා කරමු. දත යුත්තේ කුමක්ද? ඒ දසයුතු දේ තමයි දැන් අපි හැම කෙනෙක්ම දන්නවා මමත්වයේ මිත්‍යාවක් කියලා නේ. මේ මමත්වයේ මිත්‍යාව හඳුනා ගැනීමට කියනවා ප්‍රඥාව පිළිදෙනවා කියලා නේ. බෞද්ධ ජීවිතයේ සද්ධා, සීල, සුත, සාග හතරෙන් පස්වෙනිද පඤ්ඤා. හැම තැනකම සමහර තැනක සුත සම්පත්තිය අපහැරලා කතා කරපු තැන් තියෙනවා. මොකද සද්ධර්ම මාර්ගයේ හුඟක් දන්නවා නම් ඒ උදවියට සුත සම්පත්තිය තියෙනවා. ඒකේ අඩුපාඩුකම් සලකලා තමයි සුත අතහැරලා කතා කරපු තැන තියෙන්නේ. එතකොට මේ සංඥා කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද දැන් ඔය වෙනත් බලවේග තුල තියෙන එක දෙයක් තමයි මේ ලෝකය මේ අපේ මේ ලෞකික සංසාරික ජීවිතේ දුක හා බැඳී පවතිනවායි කියලා පණිවිඩයක් තියෙනවා අපේ බුදුදහමේ. ඔය පණිවිඩය බොහෝ දෙනෙකුට හරීම තිත්තයි. මේ බාහිර ලෝකෙ උඟ දෙනෙකුට හරීම තිත්තයි මේ. හිතන්න කැමැතිම නෑ මේ දුක් සංගත පැත්ත. නමුත් බෞද්ධයයි කියලා කියන්නේ අපි මේ ලෝකයේ දුක හා බැඳී තියෙනවා කියලා. ජරාව හා මරණය කියන විසමයට අපි සංසාරිකව ඉන්නවා නම් දිගින් දිගට මොන පානවා කියන එක මෙතක වශයෙන්ම දන්නවා. නමුත් මේ ලෝකෙ හුඟ දෙනෙක් කැමති නෑ. මේක දුක දුක් කියන එක දකින්න. දුක දැකීම උද්‍යෝගිමත් චින්තනයකට බාධකයක් කියලා හුඟ දෙනෙක් හිතනවා. හරිද? උද්‍යෝගිමත් චින්තනයකට බාධකයක් නෙමෙයි දුක කියන්නේ හේතුන් ගැන හිතන්නේ. අපි පැහැදිලිවම දන්නවා දුක ආවේනිකයිනේ. ආවේනිකයි කියන්නේ ස්වභාව වශයෙන් මේ පැවැත්ම සමග පිළිකා තියෙන දෙයක් තමයි දුක. ආවේනික වූ දුක නොදැන සිටලා මට දුකයි කියලා දුකක් ඇති වුණොත් මොකද වෙන්නේ? ආවේනික දුක දන්නේ නැහැ. එහෙම හිතන්නේත් නැහැ. එහෙම හිතන්න කැමැත්තකුත් නැහැ. නමුත් දුක් දුම්නස් පාත්‍රනකොට ඒ පුද්ගලයා වැඩියෙන් හත්තට ගුණයක් වැඩියෙන් දුක් වෙනවානේ. ඒ නිසා දුක ලෝකයේ සැපතෙන්න පිරී ඇතයි කියලා හිතන් ඉන්න අය ළඟ තමයි වැඩියෙන්ම දුක් තියෙන්නේ. ලෝකයේ දුක ආවේනික ධර්මතාවකයේ කියලා දකින බෞද්ධ චින්තනයේ ඉන්න කෙනෙක් තුළ ඒක ස්වභාව ධර්මතාවට යොමු කිරීමට එයා දන්නවා. විපිලිසර භාවයට පත්වන්නේ නැහැ. ඒ නිසා තමයි සදහම් පිළිවෙත හොඳ හැටි දන්නා කෙනා අඬන්නේ නැහැ කියන්නේ. අඬන්න පුළුවන් බුදුහාමුදුරන් වහන්සේ පිටුවන් පානවා කියලා ආනන්ද හාමුදුරුවෝ ඇඬුවේ නේද? ඒ වගේ ඇඬිලි තියෙනවා. සද්ද ටිකක් අද්ද. ඒ වගේ ඇඬිලි තියෙනවා. ඒ ඇරෙන්න පපුවේ අත් ගහගෙන උරත් තාලෙන් කන්දති පපුවේ අත් ගහගහ අඬන්නේ එහෙම නෑ මොකද මේක ලෝකේ ආවේනික ධර්මතාවයන් කියලා දන්නවා අනිත් අයට ඕම ඉවසන්න බෑ පෙන්තගනේ කඩා වැටෙනකොට ඒ අයට මොකද්ද මේ හිතාගන්න බෑ මොකද ඒගොල්ලන්ගේ තීච්ච මතවාද භක්තිවාද වල හැටියට මේ ඉන්නේ මොකද්ද කියලා නමුත් බෞද්ධය දන්නවා මහා පරිමාණ වේසනයන් සිද්ධ වෙන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ කියන එක ඒක ආවේනික ධර්මතාවයෙන් දන්නවා. මේ සිත්සන් වල තියෙන දුර්වලකම නපුරුකම තමයි අර විදිහේ විදේශන නිර්මාණය වෙන්න හේතු වෙලා තියෙන කියලා අපි දන්නවා. හැම පහසුකමක්ම වෙලාවට සංවිධානය කරලා තියෙන රටක තත්පර 30ක දුම්රිය ප්‍රමාදයක් ඉවසල යන්න බැරි අය ඕනතරම් ඉන්නවා. මොකද ඒ තරමට රුස්සන්නේ නැහැ දුක. පැපස් මේක හරියට නීට් එකට තේන්න ඕනේ කියලා තමයි පතාගෙන ඉන්නේ. නමුත් ඒ බව මේ ස්වභාව ලෝකයේ විසින් ඉටු කරන්නේ නම් නැති වුණාම දහසක් නයින් දුක් වෙනවා ඒගොල්ලෝ. ඒ නිසා අනවශ්‍ය චිත්ත වේග නිර්මාණය කිරීමේ දෝෂය අපි දකිනවා. දැන් ඒක දකින්න උවමනා කරන කරුණක් අපි දැනගන්න. මොකද අපිත් විදර්ශනා ප්‍රඥාවට දැස ගන්න ඕන. මේ විදර්ශනා ප්‍රඥාවට අපි දැසගන්නේ කොහොමද? කොහොමද මේ කාර්යය කෙරෙන්නේ? අපි අහලා තියෙනවා දැන් මම මේ කතා කරන කටිනානේ සංසද කියලා සමාජ ජීවිතේ මම මතක් කළානේ නේද? අපේ මේ ගිහි පැවිදි වශයෙන් අපි හැම දෙනාගේම මාර්ගය විවර කරගන්න කොහොමද? ඒක තමයි අපේ වස්සාන සමයක තියෙන වැඩි වටිනකම කියලා අපි දැනගත්තානේ. දැන් මේ අපි කොහොමද දැනගත යුත්තේ? අපි කවුරුත් දන්නවා මේ සත්‍යය කියන්නේ ස්කන්ධ පහක් කියලානේ. දන්නවනේ? හැබැයි අපි ස්කන්ධ පහ හඳුනගන්නේ කොහොමද? හඳුනගන්න? උන් අපි ශරීරය ගැන හිතලා ඒක තමයි රූපස්කන්ධය කියලා හිතනවානේ. වේදනා කියලා හිතන්නේ විඳීම සංඥා කියලා හිතන්නේ හැඳිනීම සංඛාර කියලා හිතන්නේ සංඛාර කියලා හිතන්නේ අපගේ මේ සංසාර සසර පැවැත්මට රුකුල් දෙන සිත් සකස් වෙච්ච එකට තමයි සංකාර කියන්නේ චේතනා කියලා කියනවා ඔබට සංඛාර. කතමේ සංඛාරච්ඡති මේ විකේ චේතනාකාය කියලා කියන දිනනේ සංඛාර යන කවරේද සවැදෑරුණු චේතනායි. මොනවද රූප සංචේතන, සබ්ද සංචේතන ආදී වශයෙන් ඉන්ද්‍රිය අනුව කියන්නේ ඒකයි. එතකොට විඥාන අපේ රූපයේක ශබ්දයේක ආදී වශයෙන් ඇති වෙන දැනීම් ක්‍රියාවලියටයි මේ කියන්නේ. ක්‍රියාවලින් පහක් බව අපි දකිමු. මේක ඊට වඩා තවස්සියුම් අපි දැනගන්නේ කොහොමද? මේක තමයි දැකගත්තොත් මෙතන ඉඳන් තමයි අපේ ධර්ම මාර්ගයේ හරියට ස්ථිරසාර වෙන්නේ. අපි අනිත්‍යයි දුකයි අනත්තයි කියන ස්කන්ධය කියලා බුදු කියනවා දෙන්නේ මේ ස්කන්ධ කොයි කොතනදද අපි අල්ලගන්නේ එහෙනම් විදර්ශනාවට. මේක දැනගන්නකෝ. අපි නිකන් රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔහොම කිව්වට හරියයිද? ඔහොම කිව්වට හරියන්නේ නැහැ. අපි කීකේ හිත හිත ඉන්න එච්චරයි. අපිට අහු වෙලා නැහැ ඕන කරන තැන. ඒ නිසා අපි අල්ල ගන්න ඕන ඕන කරන තැන. අපිව මේ ලෝකයේහි බැඳ තබන මූලිකම රැහන තමයි මොකද්ද මේ ඉන්ද්‍රියයන් කියන්නේ. ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා, හය වෙනි හිකුත් තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ? මනස නේද? මනින්ද්‍රිය. දැන් මේ ඉන්ද්‍රිය පහේ ඉන්ද්‍රිය හයෙන් අපට ඒ ඒ ඉන්ද්‍රිය හයෙන් තමයි අපි මේ ලෝකෙට බැඳ තබන්නේ. හැබැයි එකක් දැනගන්න මේ ඉන්ද්‍රිය හයේ 106 ක්‍රියාකාරීත්වය දැන ගැනීමම තමයි ප්‍රඥාව කරා ගමන් කිරීමට තියෙන මාර්ගයේ විවෘත වෙන තැනදී. අපිව අමාරුවේ දාන්නෙත් මේ ඉන්ද්‍රිය 6 අපි ඒ ලින්කටෙන්මයි ගොඩ එන්නේ කියන එක දැනගන්න ඕන ඉස්සරහට. එනිසා අපි මේ ඉන්ද්‍රයන්ගෙන් අපිව මේ ප්‍රපාතයකට සංසාර ප්‍රපාතයට ඇද වැටි ඇද දමන්නේ කෙසේද කියලා බලමු. එතකොට එතනදී සඳහන් වෙනවා මෙන්න මෙහෙම අපි හිතන්නේ. අපිට ඇහැ තේරුම් ගන්න ලේසි. මොකද අපිට පේනවනේ. කනත් තේරුම් ගන්න ලේසි. නාසයත් තේරුම් ගන්න ලේසි. දිවත් තේරුම් ගන්න ලේසි. ශරීරයත් තේරුම් ගන්න ලේසි. හැබැයි ඒ වුණාට මනින්ද්‍රිය කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ඒක තේරෙන්නේ නැහැ. අපි ටිකක් එනිසා මම එක ආරාධනාවක් කරන්නම් දැන්. ටිකක් ඇස් දෙක පියාගෙන තප්පර 10ක් ඉන්න දැන් මොනවද කල්පනා වෙන්නේ කියලා ටිකක් බලන්න ඇස් දෙක පියාගෙන මොනවද කල්පනා වෙන්නේ ඒ කල්පනා වෙනේම මට කියන්න එපා ගොඩක් මේ මේ කල්පනා වෙනව නේද කියලා තේනවද හරි නේද? මොනවද ගොඩක් ආව නේද හිතේ? මොනවද මොනවද කියන්නේ කොහොමද? නොයේ සිටිවිලි ආව නේද හොගාලා. ওই සිටිවිලි එන්නේ කොහාටද? සිටිවිලි කියන්නේ මොන දැන් ඒවා හිතුවද හිතුනද? පොඩ්ඩක් අහන ප්‍රශ්නේ මේකයි. ඒ ඒ ඒ ඒ ආපුව තමන් හිතුවද එහෙම නැත්නම් නිකන් හිතීගෙන හිතීගෙන ගියාද? සිටීගෙන සිටීගෙන ගියානේ අන්න දැනගන්න රාස ඔතන තමයි මනින්ද්‍රිය දැනගන්න තියෙන තැන අපිට අහුවෙන දැන් අහුවෙන තැන ඔතනයි. ඕක මොලේද කොහෙද කියලා හොයන්න යන්න ගියොත් ඊට වැඩියම මොලේ කියන එක ශරීරයටයි දෙයක් මේක මැරෙනකොට කොහොම වෙලා යනවද නේද දැන් එතකොට අපි ඇස් දෙක පියාගෙන බලනකොට අපට තේරුණා මේ සිතින්ද සිටීගෙන සිටීගෙන යනවා පරණේ හුඟක් ඒවා මතක් වෙගෙන මතක් වෙගෙන යනවා සමහර විට දැන් ඉස්සරහට දැන් අද හැන්දෑව කරන්න මොනවා හරි තියෙනවා නම් ඒව ගැන මතක් වෙන්න ඇති නිකන් මතක් වෙගෙන මතක් වෙගෙන යනවා. අපි වෑයමක් වෑයමක් නොකොටම අපිට සිත් පහළ වෙනවා කියන කාත් තේරුණා නේද? ඒ නිසා සිතනවාද සිතෙනවාද කියන එක ප්‍රශ්නේ අහුවොත් මොකද දැන් දෙන උත්තරේ? සිතෙනවා. හැබැයි පස්සේ හිතන්න අල්ල ගන්න ඕන උතනයි ප්‍රශ්නමත් වෙන තැන ඈ. අල්ලගත්ත එකක් ඕම් හිතන්න පටන් ගන්න දැන එතන ඉඳන්. එතෙක් මොකද වෙන්නේ? හිත සිටි සිටි සිටි තියෙනවා. ඔය සිතෙන්නේ මනින්ද්‍රියට ඊ කියනවා. මම තවත් දුරටත් මේ මනින්ද්‍රිය කියන එක පැහැදිලි කරන්නම්. මේ මනින්ද්‍රිය කියන්නේ අපේ මුළු සිරුර පුරාම ව්‍යාප්ත පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප වලින්ම සැදුණලත් ක්‍රියාවලියක්. එතකොට ද්‍රව්‍ය මෙයයි. මනින්ද්‍රිය. ඒක සමහර විට මේ සිරුර සිරුරෙන් ටිකක් පිටතට එන්නත් එක්ක තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අපිට පේන්නේ මානස සිරුර කොටස විතරයි. මරණය කියන්නේ අපි අතහැර දානවේ සිරුර. නමුත් අර මනින්ද්‍රියෙහි තියෙන ක්‍රියාකාරීත්වය මරණයෙන් ඉවර වෙන්නේ නැහැ. ඒ තුළ තමයි උපාදානස්කන්ධ චින්තනය අපි නිර්මාණය කර කර ඉන්නේ. හරිනේ? එතකොට නැවත මව කුසකට යන්නේ ඒ පැවැත්ම තමයි. එතකොට මේ ශරීරය බොහෝම අතිරේකව අපි සතු කරගන්නා දෙයක්. අපේ ඇඟ සමහර කෙනෙක් හිතන ඇඟම තමයි මම කියලා නේද? එහෙම හිතනව නේද? ඉස්සල්ලාම හිතෙන්නේ මොකද්ද? ශරීරය තමයි මම කියලා. බලාගෙන ගියාම ශරීරය කියන්නේ මම නෙමෙයි. දැන් ශරීරය මම නම් මේ ඇහැට රූප පේන්න ඕන. මේ ඇහැට. මේ ඇහැට නම් රූප පේන්නේ නැහැ. මම මේ කන්නඩියකුත් දාගෙන මොකද්ද මේ කියන කතාව කියලා කෙනෙකුට හිතෙනවා. <laughs> මේ කන්නඩිය දැන් මේ රූප පේන්නේ ඇහැට නෙවෙයිනේ මනින්ද්‍රිය ඇස උපකරණයක් හැටියට පාවිච්චි කරගෙන රූප බලා ගන්නවා. එතකොට මනින්ද්‍රියයි මේ බලන්නේ. තේරුණානේ? මනින්ද්‍රිය කන උපකරණයක් හැටියට පාවිච්චි කරගෙන ශබ්ද අසා ගන්නවා. කනට කිසි ශබ්දයක් ඇහෙන්නේ දැන් අපි මෙහෙම ඉන්නකොට හයේ මේකේ උරලෝසු වෙලාව වදිනවා නම් ඕන් හය වැදුනයි කියමුකෝ. අපි දැන් බණ අහහා ඉන්නවා මම බණ කී කී ඉන්නවා අපි කාටවත් ඔය හැය රැදුනා ඇහෙන්නේ නැතුව ගියයි මොකද ඇයි ඇහෙන්නේ නැත්තේ අපේ මනින්ද්‍රිය ඒකට ලෑස්ති වෙලා හිටියේ නෑ කනට අපූර්වට ශබ්දය ගියා නාසයට ආග්‍රහණ විඳගන්න බෑ මනින්ද්‍රිය නාසයේ උපකරණයක් හැටියට පාවිච්චි කරගෙන ආග්‍රහණ ලබා ගන්නවා දිව උපකරණයක් හැටියට පාවිච්චි කරගෙන මනින්ද්‍රිය රස විඳ ගන්නවා කය උපකරණයකට පාවිච්චි කරගෙන මනින්ද්‍රිය ස්පර්ශ සුඛේ විඳ ගන්නවා. කටුක සැපසහගත කොයිවත් ස්පර්ශය. ඒ අතරම මේ මනින්ද්‍රිය කියන එක්කෙනාම වෙනම හිත මව මව ඉනවා. දැන් අපි මෙහෙම ඉන්නකොට තමන්ගේ හිතවතෙක් මතක් වෙන්නේ මොකද මතක් කළා. ඒක නේ හොඳ දවසකින් හම්බෙන්න හම්බුනේ නැහැ, කතා කරෙත් නැහැ. යන්න ඕන වෙලාවක බල. ඊට පස්සේ ආන් අල්ලගෙන හිතන. නිකන් හිතිච්ච එක උනේ. ඊට පස්සේ අල්ලගෙන හිතනවා. තරහට අරෙක් මතක් වුණත් ඒ විදිහමයි. ඔය පස්සේ ඉන්නේ. දැන් ඔතන දැන් ඔයාගේ මමත්වය කියන්නේ මවාගත් එකක් කියන එකේ කොච්චර කතා කරලා තේරෙන්නේ නැහැ දැන් ඔහොම බලපුවහම තේරෙනව නේද මේ මමත්වය පස්සේ ඉස්මතු වෙලා එන එකක් මේක මූලික වශයෙන් තියෙන මේ කයෙත් සිතෙත් මනසෙත් කයෙත් මනසෙත් ක්‍රියාවලියක් මේක කය ආයිතිත් මේ ලෝකෙට මේ මනස නැමැති ධර්මතාවය ආයිතිත් කොහාටද මේ ලෝකෙට මේ නේද? මේ ඒ බව අපිට මතක් වෙන්නෙම නෑ නේද? ඔන්න ඕකයි අපි දැනගන්න ඕන රහස. මේ රහස අපි දැනගන්නකොට තමයි මොකද අපි කොච්චර අනිත්‍යතාව කතා කරලාට තේරෙන්නේ නැතු යන්නේ ඕක නෑ. ඔය රහස අපි හොඳට හඳුනා ගන්න ඕන. තමන්ගේ ජීවිතය තුලින් හඳුනා ගන්න ඕන. තමා තුලින් හඳුනා ගන්න ඕන. ඒ නිසා මෙතනදී ওই මගපල උදෙසා අවශ්‍ය කරන විදර්ශනා ප්‍රඥාවට යන්න ඕන කරන දේ තමයි මම මේ මතක් කරන්නේ. විදසොන්නවනේ අනිත්‍යතාව. මොකද ශරීරයේ අනිත්‍යතාව අර එතකොට ඒක දැනගන්න අපි මොකද කරන්නේ හිත්මවන වෙලාව බලන්න උනා. අමුතුවෙන් ඔබට වෙලාවල් හොයන්න දෙයක් නැහැ. අපි හැම විටම සිටින්නේ මොකක් හරි හිතක් මවමින්. ඒක පැහැදිලිද? හිතක් මවමින් තමයි අපි ඉන්නේ. දැන් මගේ ඇහැට රූපයක් පේනවා. රූපය මම මම ගියපු එක වැරදිද කියනවා නේද? අපි ව්‍යවහාරයේ හුරු වෙලා තින්නේ මම මගේ ඇහැ පේන්නේ මගේ ඇහැට පේනවා කියලා නේ. නමුත් මනින්ද්‍රිය තමයි ඇහින් බලාගන්නේ. ඇසට රූපයක් අරමුණු වී තිනන්න හරිය ඈ. ඇසට රූපයක් අරමුණු. එතකොට ඇසේ තියෙනවා ප්‍රසාද රූපය කියලා කොටසක් නේද? ඉන්ද්‍රිය හයටම තියෙනවා ප්‍රසාද රූප. මනසට තියෙනවා මනෝපසාද රූපේ. අර මනෝපහාද රූපයට වැටෙනේම තමයි අර අර ඇස් දෙක පියාගෙන ඉන්නකොට පෙනුනේ දැනුනේ. ඒකත් නිකන් හරියට නිකන් ඔය මේ ටේප් එකකට ශබ්දය ගිහිල්ලා කාවදින්නේ මේ ඒකේ තියෙන මොනවද කාන්දම් අංශු වගේ මොනවද තියෙනයි කියන මේ ටේප් එක නේද? ඒක විද්‍යුත් ශක්තියකින් එහා මෙහා වෙනත් හැඩතලවලට යොමු කරපුවාම ශබ්දයක් ආවදිනවා. අන්න ඒ වගේ අපේ මනින්ද්‍රියත් හරියම මේ මේ රෙකෝඩර් එකක්. සංසාරයක තොරතුරු රෙකෝඩ් කරලා තියෙන තැනක්. ඈ එතකොට ඒක ඒක කම්පියුටර් කමේට තියෙන දැන් මේ ඩිස්ක් එකට වඩා බොහොම ප්‍රබලයි. සංසාරයක තොරතුරු ගැප් කරලා තියෙන එක. ඒක නෙවෙයි බව ගණන් සිහිපත් කරන්නේ බුදුහාමුදුරුවෝ එහෙමනේ. තොරතුරු නැකෙන්නේ නැහැ. මොන වෛරසය ආවත් ඒක නැකෙන්නේ නෑ. හැබැයි අපිට දැන් ඒක ඔක්කොම නැగిලා වගේ දැනෙන්නේ නේ. මොකද අපි අර ඉන්ද්‍රිය හයට අහුවෙන දේවල් වලට අලුත් තොරතුරු වලට අහුවෙනවනේ. එතකොට අනේ අරවා හැංගෙනවා, යටපත් වෙනවා, යට යනවා. මේකෙන්නේ නෑ. පස්සේ ඕන වෙලාවට මතුවලා එන්න පුළුවන්. එතකොට ඕක ඉන්න තමයි මේ මමත්වයේ ස්ථිරසාර වෙලා තියෙන්නේ අපිට. මනින්ද්‍රිය. ප්‍රත්‍යඥ ජීවිතයක් ගත කරන කෙනෙකුගේ මනින්ද්‍රිය මේ සිරුරටම ඇදී තියෙනවා. සිරුරටම ඇදී තියෙනවා. ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙනකොට විදර්ශනා නුවණ වැඩෙනකොට මේ මනින්ද්‍රියේ ක්‍රියාකාරීත්වය සිරුරට තියෙන ආකර්ෂණය වෙනස් වෙනස් වෙලා සිරුරෙන් බාහිර වීමේ ස්වභාවයකන ඔය මනෝ මනින්ද්‍රියේ තියෙන මං කියවනේ අර පටවියාපෝ තේජෝ වායෝ කියලා මූලික මූල ධාතු සතරක් ක්‍රියාත්මක වෙනවායි කියලා. ඔය මූල ධාතු සෝතාපන්න පුද්ගලයෙකුට ප්‍රත්‍යඥ පුද්ගලයෙකුට වඩා සියුම් වෙලා තියෙනවා. සෝතාපන්න පුද්ගලයාගේ සකෘදාගාමී පුද්ගලයාට ඊට වඩා සියුම් වෙනවා. අනාගාමී පුද්ගලයාට ඊටත් වඩා සියුම් වෙනවා. රහතන් වහන්සේට ඊටත් වඩා සියුම් වෙලා ජීවිතින්ද්‍රිය නැති වෙනකොට තව භවයකට ඇදෙන්න තරම් සිද්ධි ගොඩ නගන්න බැරි තරමට සිවුම් වේ යනවා. ඒ නිසා තමයි නිර්වාණය නිර්වාණයටපත් වෙනවා කියන්නේ ඒකයි. ඒ නිසා අපේ මනින්ද්‍රියේ ක්‍රියාකාරීත්වය ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නවා. නිවන් මඟට දොර ඉවර වෙන්නේ එතනින් නිසා. ඒ අනුව මම අපි කතා කළා දැන් ඇසට රූපයක් අරමුණු වෙලා තියෙනවා. චක්කුප්පසාද රූපේට රූප රූපයක් ඇදිලා තියෙනවා. මේ ඔක්කොම රූප නැතිව වෙන දින්න තියෙනවා. සද්දයත් රූපයක් නෙවෙයි. ගන්ධයත් රූපයක්, රසයත් රූපයක්, පොට්ටබ්බයත් රූපයක්, ධම්ම රූප කියලා කියන්නේ. මහා හත්තිපදෝපම සූත්‍රයේහි මනස ගැන කතා කරන්න ගිහිල්ලා යම් තතහ භූතස රූපං උතං රූපූපාදානක් ඛණ්ඩේ සංගහං ගච්ඡති කියලා ඒක රූප බව පැහැදිලිවම සඳහන් වෙලා ඉතින් මේ ධර්මයේ හුඟා සිවුන් තැන් යට ගිහින් තියෙන කාලයක් අපි මේව මතු කර ගැනීම අපිසේ වැදගත් කොට සිදු කරගත යුතු තියෙනවා. එතකොට මේ මනින්ද්‍රියනේ මනින්ද්‍රිය තමයි මනින්ද්‍රිය තමයි අර චක්කුප්පසාද රූපයට වැටුණු රූප රූපේහි ඡායාව අල්ලගන්නේ. නේද? අල්ලගන්නකොට චක්කු විඥානය කියන රූපයක් දකින්නවා කියන සිත ඇති වෙනවා. මේ රූපයක් දකින්නවා කියන සිත ඇතිවීමත් සමගමම ආයේ ඒකේ ඒ ඇති වෙන විටම පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියලා නාම ධර්ම පහක් ඇති වෙනවා. මනින්ද්‍රිය ඇස මාධ්‍ය කරගෙන රූපයක් ස්පර්ශ කළා. ඒ කියන්නේ ඒ රූපේහි ඡායාව ස්පර්ශ කළා කියන එක රූපය කියලා එතනට යනවා නෙවෙයි නේ. ස්පර්ශ කළා. අන්න පස්ස ඒක චෛතසික ස්වභාවයක් හැටියට සිද්ධ වෙන. ස්පර්ශයත් එක්කම මොකද වෙන්නේ? විඳිනවා. කැමැතිද අකමැතිද ප්‍රියද අප්‍රියද කියලා එකක් තියෙනවනේ එතනනේ ප්‍රිය අප්‍රිය මේකට තමයි වේදනාව කියන්නේ වේදනාව කියනකොට විඳනවා කියන එක එහෙම නෙමෙයි විඳීම සැප විඳීම දුක් විඳීම දෙකමයි වේදනාවත් එක්කම විඳීමත් එක්කම හැඳිනීමනේ ආන සංඥා සංඥා ලෝකේ අපි වෙනම සවිස්තරව කතා කරන්න තියෙන එකක් හැඳිනීමත් එක්කම චේතනා දැන් මේ පිළිබඳව සිත් පහළ වෙනවා. අන්න කර්ම බීජය පින්වතුනි. සංසාර කර්ම බීජය එතන තියෙන්නේ. ඊළඟට මානසිකාර දැන් මේ මනින්ද්‍රිය ඇදී ඇදී අරමුණෙහිම රැඳී සිටින ගතියට කියනවා මොකක් කියලාද? මානසිකාරය. දැන් ඔය කතා කළේ පටිච්චසමුප්පාදේ විඥාන පත්‍ය නාම රූපම් කියන එක නෙමෙයිද? එතනයි ඔය කතා කළේ. ඔන්න සංසාර ගැටේ විඥානපච්චා නාම රූපං කියන එකම ආපහු නාම රූපපච්චා විඥානං කියලා එනව බව බුදුහාමුදුරන් වහන්සේ මතක් කළා. පැහැදිලිනේ? නාම රූපපච්චා විඥාන. ඒ කියන්නේ දැන් අපි ගොඩනගන චක්කු විඥාන, සෝත විඥාන ආදී ඉදිරි නාම රූප ගොඩනැගීමට අප උපකාරකව පවතී. ඒ ගොඩනගන නාම රූප මතු විඥාන ක්‍රියාකාරීත්වයේ ඉස්සරහට තල්ලු කිරීමට උපදේශරයව පවතිනවා. ඒක එකිනෙකට අඤ්ඤමඤ්ඤ පච්චයයි කියලා බුදුරජාණන් සඳහන්. දී නලකලාපිය අඤ්ඤමඤ්ඤං උපනිස්සාය දිත්තේය මේකන් අපකඩිය අපරා පපතේය. බතමිටි දෙකක් එකකට එකක් හේතු කරලා තියෙනවා අර මුල හරියෙන් ඈඩ් කරලා උඩින් කෙළවරින් හේතු කරලා තිබ්බහම එකකට එකක් උපනිස්සරයව තියෙනවා නේද? ඒක අපකඩේ අපරාධ පපතේ. එකක් අදිනකොට අනෙක වැටෙනවා. අන්න ඒ වගේ විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියලා බුදුරජාන් වහන්සේ මෙතනදී මේ සංසාරයේත පටිච්චසමුපාදයේ අනෙක් කිසි ප්‍රත්‍යයක් ගැන ඔහොම කතා කරලා නැහැ. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියන එක කතා කරලා. මේක තමයි ඔය අඤ්ඤමයි අන්‍යෝන්‍ය වශයෙන් යැපීමත් ඇතිතා තාවතා වට්ටං වට්ටති මේ සංසාර වටේ දිගින් දිගට තල් වෙන. එතකොට මාතික මහතා ඕවා දැනගෙන ඉන්නේ ඔය වෙන්න වැඩි වෙන්නේ නේද? එතකොට අපේ සැකනමක් උන්වහන්සේලා රහත් උනේත් මේ සිද්ධියෙන් දැකලානේ. එතකොට අපි මේක මේව රහස හඳුන ගන්නවා. අ ගැඹුරු ධර්ම පැත්තක්. මේක බුදුහාමුදුරන් වහන්සේ සම්‍යක් සම්බුදුරෙක් හැටියටම වදාලා දෙන්නේ නේද? වෙන ශාස්ත්‍රවලට මෙවුවා හඳුන්වලා දෙන්න තේරෙන්නේ නැහැ. එතකොට මේ එකිනෙකට පත්‍ය වෙන්නේ මේ ක්‍රියාවලිය ගොඩනගෙනකොට ඔය විඥාන පත්‍ය නාම රූපන් කියන අවස්ථාවේ මේ කතා කළේ. ඔතන දැන් ස්කන්ධ පහ තියෙනව නේද? මට ඕන කළේ ස්කන්ධ පහ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්නනේ. ඔන්න චක්කුප්පසාද රූපය රූප රූපයයි කියන දෙක තමයි ඔතන රූපස්කන්ධය. චක්කු විඥානය විඥානස්කන්ධයයි. පස්සේ ස්කන්ධයක් නෙමෙයි වේදනාවක් සංඥාවක් චේතනාවක් වේදනා සංඥා සංඛාර යන ස්කන්ධ තුනයි. දැන් බලපුවහම අපිට ඇති වෙන හිතක නේද ස්කන්ධ තුපා තියෙන්නේ. ඒක එකක් දැනගන්න අප තුල පහළ වෙන සිත් ඇත්නම් ඒ හැම සිතක්ම ස්කන්ධ සිතක්. පංචස්කන්ධය කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට මේ ස්කන්ධ සිත එනවා. එතනදී උන්වහන්සේලාට මේක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් පුහුදුන් මට්ටමේ ඉන්නවනම් සෝතාපන්න කෙනෙකු වුණත් මේකේ රහස වැරද්ද දන්නවා නමුත් තාම වැරද්ද සිදු වෙන තැනක ඉන්නවා. පුහුදුන් මට්ටමේ ඉන්නකොට කොහොමද හිතෙන්නේ අපි ටික ගැන කතා කරමු අපි. දැන් ඕම් විඥාන පත්‍ය නාම රූපං කියන තැන ඕම් ප්‍රසාද රූප තියෙනවා විඥාන තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ ක්‍රියාවලිය සංගාලා දුනා හිතක් ඇති වුණා නම් යම් කෙනෙක් හඳුනා දැන් මේක මේ මේ මේ මේ මයික්‍රොෆෝනේ කියලා මම හඳුනා ගන්නකොටම ඔතන ඇවිල්ලා ඉවරයි ඒ ඔක්කොම වෙලා ඉවරයි ඒකට අපිට කතා කරන ගත කරන තරම් කාලයක් නෙවෙයි බොහොම සියුම් කාලයක් මේ ටග් මේ කාර්යය සිද්ධ වෙන්නේ ඒ ඒ ටික ආවට අපිට ගැටලුවක් නෑ හැබැයි එතන ඉඳන් තමයි ප්‍රශ්නේ ආරම්භ වෙන්නේ කොහොමද එතන ඉඳන් ප්‍රශ්නේ ආරම්භ කරන්නේ ඔය චෛතසික ධර්ම පහේ නාම ධර්ම පහේ වේදනා කියන එක දන්නවනේ කතා කළානේ. වේදනා කිවි වේදනා සංදේය කියලාත් අපි කතා කළානේ. වේදනාව කියන්නේ ප්‍රිය අප්‍රිය කියන දෙපැත්තමයි කියලා කතා කළානේ. අවිජ්ජා දෝමනස්ස කියන වචන දෙකෙන් කියවෙන්නේ ඒකමනේ. සතිපට්ඨාන සූත්‍රයේදී චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා කියන්නේ ඕකමනේ. සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාව වඩනකොට හිතේ සිතානුව බලමින් වෙසෙනවා ඒ පහළවන සිත්ය. අවිජ්ජා දුම්නස් බැහැර කරමින් සිහියෙන් යනවා. දැන් එතකොට මේ හැමතිස්සෙම gedara dure වැඩ කරනකොට යන එනකොට තමන්ගේ වගකීම් දරනකොට නෙමෙයි විවේක මොහොතක සිතේ සිතානුව බලමින් ඉන්නවා විනාඩි 10ක් 15 දවසකට හරි. අන්න වටින් මෙතන. දැන් මොකද ඊළඟට සිද්ධ වෙන්නේ? ඒ වේදනා කියන චිත් නාම ධර්මයේ තියෙන ප්‍රිය අප්‍රිය දෙකේ හැටි හැටියට ප්‍රිය නම් ඇලෙනවා අප්‍රිය නම් ගැටෙනවා. ඔහොම එකක් වෙනවනේ අපිටනේ. ඇලෙන්නේ තණ්හාවටය ගැටෙන්නේ තණ්හාවටමය. අපි ගැටෙනකොට තණ්හාවක් නැහැ කියලා හිතෙන්නේ. අපි යමක් එක්ක හැප්පෙන්නේ ගැටෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසාය. ඇලෙන්නේද තණ්හාව නිසාය. වේදනා පත්‍ය තණ්හා කියන පටිච්චසමුප්පාද ප්‍රත්‍ය නේද මේ ආවේ? තේරුණා නේද? තණ්හාව ආපු ගමන් මොකද වෙන්නේ? උපාදානේ එනවා තණ්හා අපච්චා උපාදානං අල්ලගත්තා. ආය අතනාරින්න අල්ලගත්තා. මනසෙන්. එතකොට මොකද වෙන්නේ? අර අපි මූලිකව කතා කරපු විඥාන පත්‍යා නාම රූපං කියපු තැන තිබුණු ස්කන්ධ පහ උපාදානස්කන්ධ වුණා. ඒ නිසානේ බුදුහාමුදුරන්ටත් ස්කන්ධ දෙනවා උපාදානස්කන්ධ නැහැ කියන්නේ. රහතන් වහන්සේට ස්කන්ධ දෙනවා උපාදානස්කන්ධ නැහැ කියන්නේ. ක්ලේශ පරිණිරවාණය කළා නමුත් ස්කන්ධ පරිණිරවාණයට තව කල් දිනවා කියන්නේ ඒ හින්දානේ පැහැදිලිනේ එහෙනම් අපි බලන්න ඕන කොහෙද අපේම මේ චිත් නිර්මාණය තමයි අපි අල්ලගන්න තියෙන නියමම තැන එතක එතෙක් අපිට නිවන් දකින්නේ කොහොමද කියලා පේන්නේ නැහැ. උපාදානයට ගිය ගමන් මොකද වෙන්නේ? භවයට ඇදෙනවාමයි. ඒ සිත භවයට ඇදෙනවාමයි. එතකොට අර මේ චේතනා කියන එකේ තිබුණු කර්ම බීජ බීජයක් නෙමෙයි දැන් අංකුර දාලා. ඈ? එතකොට අපි ගොඩනගෙන සිතක් සිතක් පාසා තණ්හා උපාදානයට යන්නේ නම් භව කර්මයක් වෙනවාමයි කියන එක අපි දකින්න. කර්මය ඔහොමයි තේරුම් ගන්න ඕනේ. ඈ? පැහැදිලිනේ? භව කර්මයක් වෙනවාමයි. ඊළඟට ඔය සංහාව ගැන තව එකක් කියන්න ඕනේ. ඔය නාම රූප පත්‍යා විඥානං කියන සිද්ධිය සිදු වෙනකන් මමත්වේ නැග්ගේ නෑ ඉහළට. දැන් මේ පින්වතුන්ට මේ පවන් අත පේනවනේ. ආසාවක්වත් ප්‍රතික්ෂේපයක්වත් නෑනේ. නේද? මොකද ඒකේ එතනින් සංහා උපාදානයට ගිය සිතක් මේකෙන් හදාගත්තේ නෑ. හැබැයි මට තියෙනවා දැන් මේක මට අදයි හම්බුනේ. අපේ ආනන්ද අනුනාහේ පාණන් වහන්සේගේ මල්ලි සහ එතුමාගේ දෙසිඳ මට පූජා කළා. දැන් ඉතින් මට මේකේ තණ්හාවක් ඇතිනේ. මේ බොහොම හැඩවැඩ ඇති පවන් අත්තක් තියෙනවා. ඒ නිසා ඒක මට දැන් වෙනදාට වඩා හොඳට බණ කියෙවි කියලා. දැන් පැහැදිලි නේද මට ඕනේ මේ වෙනස තේරුම් කරන්න විතරයි. තණ්හාව. තණ්හා ජනේති පුරිසං. හේසු ජනේති පුරිසං. පුරිස කියනකොට පුරුෂ කියන්නේ මෙතන මේ පුරුෂ පක්ෂය ගැන හිතලා කියන වචනයක් නෙමෙයි. නේද? පුද්ගල අර්ථයෙන් පුරිස පුද්ගලෝ කියලා නේද අපේ ධනපතේ තියෙනව නේද? පුද්ගල කියන එකට පරයායව තමයි පුරුෂ වචනේ යෙදලා තියෙන්නේ. එතකොට ඒකෙන් සඳහන් වෙන්නේ මොකද්ද? පුද්ගලත්වය. ඒ කියන්නේ පුද්ගලත්වය නැගී හිටින්නේ කොතනින්ද? වේදනා පත්‍ය තණ්හා කියන තැන. තණ්හා වෙනකන් මෙතන අයිතිවාසිකම් කියන කෙනෙක් නෑ නිකන් ස්වභාව සිද්ධියක් විතරයි තිබුණේ. මේ මෙතනින් පටන් ගත්ත අයිතිවාසිකම් කියන කෙනෙක් උපාදාන වෙනකොට මමත්වයේ ඉහළ ගිහින් ඉවරයි. ඔන්න ආවා නේ. පැහැදිලි නේ? මමත්වයේ ගොඩ නැගිච්ච හිඳ තමයි භවයට ඇදෙන්නේ. භවපච්චා ජාති භවයේ තියෙනවනම් කාම රූප අරූප භවත්‍රයට කොහාට හරි ඇදෙන්න දැන් අනාගාමී කෙනෙක් සුද්ධාවාසයට ඇදෙනවා නේද භවයට. මොකද තාම ඉතිරි වෙලා තියෙන නිසා ටිකක් නේ. නමුත් සෝතාපන්න කෙනෙක් කාමාවචර දේවකායික තත්වයට ඇදෙන්න පුළුවන් නමුත් දුගතියට ඇදෙන්න තරම් ඒ සිත්වල පහත්කමක් ඇත්තේ නැහැ. ඔහොම තමයි මේ ගමන. අපි එතකොට සිත් නේද වැදගත් වෙන්නේ. අපි කවදාවත් අපේ හිතේ ගොඩනගෙන සිත් ක්‍රියාවලිය නොබලා වෙන මොනවා කළත් හරියන්නේ නැති බව දැන් තේරුණා නේද? ඔන්න ඕකයි අපිට තේරුම් ගන්න ඕන. එතකොට තණ්හා ජනිත පුරිසං පුද්ගල සංකල්පේ මතුවෙන්නේ ප්‍රශ්නාවත් එක්කයි. ඒකෙක් ඒක ගැටලුවක් උනේ නෑ. ඒකෙන් ප්‍රශ්නාවට ආවනම් උපාදානයට ආවමයි. උපාදානයට ආවනම් භවයට යනවාමයි. කාම භවයට වෙන්න පුළුවන්, රූප භවයට වෙන්න පුළුවන්, අරූප භවයට වෙන්න පුළුවන්. භවයට ඇදෙනවා නම් ජාති දුක තියෙනවාමයි. මොකද කන්දානම් පාතු භාවෝ ආයතනානංච පටිලාභෝ. ස්කන්ධයන් සකස් වෙනවා තව තවත් වැළට ඉස්සරහට අර කියපු විදිහට. දැන් පංචස්කන්ධය සකස් වෙන්නේ කොතනද කියන එක දැන් තේරෙනවානේ. මොකද අපි ඕක වෙන කොහේම ඇල්ලුවත් හරියන්නේ නැහැ. අපේ සිත තුළ ස්කන්ධ හැදෙන්නේ කෙසේද? ඒ ස්කන්ධ උපාදාන ස්කන්ධ කරගන්නේ කෙසේද කියලා බලපු තැන ඉඳන් තමයි එතකොට මේ අනිත්‍ය වූ ක්‍රියාවලියකට නේද මේ මමත්වේ දාගන්නේ. අන්න අනිත්‍ය දර්ශනයේ තින්නේ එහෙමයි. අනිත්‍ය සංඥා භාවේතබ්බා අස්මිමාන සමුග්ඝාතාය මේ මම වෙමි කියන මානය බිඳහෙලන්ට අපි අනිත්‍ය සංඥාව වැඩි යුතුයි. ඉතින් ජාති දුක ආවනම් ජරා මරණ දුක එනවාමයි. ව්‍යාධි දුක එනවාමයි. ශෝක මානසික තැවුල් එනවාමයි. පරිදේව අඬනවාමයි. දුක් කායික දුක් විඳිනවාමයි. මොකද අපි නිතර නිතර දලකයකට ඇදෙනවා. අතිශයින් අතිරේක වූ මාංශමය ශරීරයට අපි නිතර නිතර ඇදෙනවා. ඒ නිසා දලකයේ පීඩාව මේ සමනය කරගන්න තමයි මේ මුළු මහත් දැවැන්ත සමාජ ව්‍යාපාරයේම ওই මහා ගෝසා කරගෙන සටන් කරගෙන යුද්ධ කරගෙන මේ යන්නේ. දලකයේ වුමනාවන් පිරිමසා ගැනීමේදී ඇති වෙන හැලහැප්පිලි. බෞද්ධයන් විතරයි දලකයේ හැටි හරියට දන්නේ කියලා. දල හරිය මේ මාංශමය ශරීරය කර්ජකාය කියලා අපි කියන මේක. එතකොට මේක අති දැන් මනින්ද්‍රිය නැත්තම් දලකයට මේ කර්ජ ශරීරයට කරන්න කිසි දෙයක් නැහැ කියන එක තේරෙනවා නේ. මනින්ද්‍රිය නැත්නම් ඇහැ නිකන් කැමරාවක් වගේ. මොකද කැමරාවට තනියම කරන්න දෙයක් නැහැ නේද? ජීවිතය පිටිපස්සෙන් ඉන්න බෑ නැත්තම් ඒක නිකම්ම නිකන් එකක්. අර දලසයා පටේහි පින්තූරයක් සටහන් වෙන්නාසේ ටක් ගාලා මනින්ද්‍රිය තමයි ඔය සටහන අපේ වැටෙන්නේ. මනින්ද්‍රිය අර ඒක පටවියාපෝ තේජෝ ආය. ධම්ම රූප ඈ හරි පුදුම යන්ත්‍රයක් නේද? පුදුම යන්ත්‍රයක් නේද? මේ යන්ත්‍රය මමත් තියෙනකන් ක්‍රියාත්මක වෙනවා. ශෝක ඇති වෙන එක පරිදේව. දුක්ඛ කායික දුක් ඇති වෙනවා කියන්නේ කියලා විතර කියන්නේ. දෝමනස්ස, ධම්නස්, සිතේ නොසතුට දායක බව. අපි ඉතින් කාගෙන් හරි අය කොහොමද ඉතින් මේ දවස්වල කියලා අනේ මන් දන්නේ ඔය වගේ උත්තර හම්බෙන්නේ මොකද බලහින් ගියාම දෝමනස්ස. හැමතිස්සෙම දෝමනස්ස. උපායාස චිත්ත පීඩා චිත්ත පීඩා අනන්තයි අප්‍රමාණයි මෙන්න ඒව මේ තස කේවලස දුක්ඛස්කන්ධස සමුදයෝ හෝති. සමස්ත දුකෙහි සැකස්ම නම් මේකයි. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට දුක පිළිසිඳ දත යුතුයි කියලා කිව්වා. එන අඩු නොකොට හාත්පසින් දැනගන්න ඕනේ. මේක දැනගැනීම තමයි පිළිසිඳ දැනගන්නේ. දැන් මේක දන්නවා නම් අපිට සිත් පහළ වෙනකොට සංහා උපාදානයට යන ප්‍රමාණය අඩු කරගනිමින් ඒක සිතක් විතරනේ තරහ ගියත් සිතක් විතරයි. අල්ලපු ගෙදර සෙටප් එකේ ගෝසාව. සිතක් සිතක්. ඕන් ගේම් එකකින් දිවි වහිනවා. එන්නේ මේ විදිහින් අපි නිතර නිතර සිත් නිර්මාණය කරන මේක ආවේනික වශයෙන් සිද්ධ වෙනද? ඇහැරිච්ච වෙලාවෙ ඉඳන් කාලය යන ගියානි කරක් ගන්න බෑ. මේ තව මේකේ පරිවාර කටයුතු. කොහොමද අපි මේ චින්තනය ජීවිතයට ජීර්ණ කරගන්නේ? ඒවා මේවා අපිට තව තියෙනවා කතා කරන්න තියෙන්නේ. කෙසේ වුණත් එක්තරා පවනකට මේ මාතික මාතා උපාසිකාවත් අපේ හාමුදුරුවරු මොකද කලේ කියන එක තේරුම් ගන්න අපට උවමනා කරන ටිකක්. එතකොට තමයි අපේ වස්තාන කවයවල් අර්ථ සම්පන්න ලෙස අපිට භාවිතා කරගන්න පුළුවන්. ඒකයි ආමිස ප්‍රතිපාක ගැන අමුතුවෙන් කියනකොට ඒක භවයට නෑ ඉතිනේ ආමිස ප්‍රතිපාක ඒවා ඉතින් අපි ඕන තරම් දන්නවා. ඒ ගැන අමුතු ප්‍රශ්නයක් අපිට නෑ. මේ ටික අපි තේරුම් ගන්නවා. ඒ නිසා <clears throat> මේ ගිහි පැවිදි සිව් පිරිසක සබඳතාවක් බුදුරජාණන් වහන්සේ වදාළේ කවර නිවන් අරමුණක් කරා යන්නද ඒ ගමනේදී අපි මූලික වශයෙන් මමත්වයේ සංසිඳුවා ගැනීම පිණිස දතියුතු මූලධර්මයේ කුමක්ද කියන එක ගැන සංක්ෂිප්ත විග්‍රහයක් විතරයි මේ ටිකේ කරුණේ ඇති කරගත්ත වැටහීම අපි සෑම දිනකටම ඉක්මනින් මඟ පලනුවන පිණිස වේවා කියලා සාදුයි. ධර්මානුශාසනා පැවැත්වූ අධිදේශකයන්න් වහන්සේ පරතන්දෙණියේ ආර්ය නිකේතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොස්වත්තේ අරිය විමල ස්වාමීන් වහන්සේ